සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම ජීවිතය අපි ඉල්ලන්නේ ජීවිතය අපි ප්‍රාර්ථනා කරන්නේ අපි කැමති දේවල් ජීවිත කාලයට ළඟා කරගන්න අපේ ජීවිතවලට එක් කරගන්න නමුත් අපි බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපේ ජීවිතවලට ළඟා කරගන්න හැකියාවක් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසාම ජීවිතේ එපා වෙන අවස්ථා බොහෝමයි නමුත් ජීවිතේ එපා කරගන්නවට වැඩිය අපි උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතේ අපි ප්‍රාර්ථනා කරන දෙයට වැඩිය අපට ලැබෙන දේ තුලින් සතුටු වෙන්න. එවිට හැමදාම hina වෙලා සතුටින් මේ ලෝකේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මේ අපි ජීවත් වෙන්නේ අපේ සංසාර ගමනේ එක් නවාතැන්පලක. මේ නවාතැන්පලේදී අපිට බොහෝ විට සතුට කඳුල මේ හැමදේම උරුම වෙනවා. ඒ වගේම සමහර මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ හරියට හැමදාම ජීවත් වෙලා ඉන්නවා වගේ. නමුත් අපි කල්පනා කරන්න ඕන එක් කාරණයක් තිබෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මේ සංසාර ගමනේ මේ නවාතැන් වලින් නික්මලා තවත් නවාතැන් වලක් සොයාගෙන යන්න අපිට සිද්ධ වෙනවා. ඒ ගැන හිතන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක මනුස්සත්වයේ බවට පත් වෙන්නේ. සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අපි සූත්‍ර ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සඳහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ඊටාම নমස්කාර පූර්වකව අද සූත්‍ර ධර්ම දේශනාව උදෙසා පිළිගනු ලබනවා අද මේ ධර්ම දේශනාවට Tamanගේ සැදැහැති දායකත්වය ලබා දෙන්නේ ඉන්ද්‍රා නානායක්කාර මැතිණියත් එවැගේම වයලට් අබේසූරිය මැතිණියත් විසින්. එවැගේම තවත් පිරිසක් මේ ධර්ම ශ්‍රවණය සඳහා මේ ස්ථානයට පැමිණ සිටිනවා. ජූනි 21 වන දිනට යෙදෙන දෙපළගේම ජන්මදිනය මූලික කරගනිමින් තවත් අරමුණු රැසක් එක් කරගනිමින් අද ධර්ම ශ්‍රවණයට ඔවුන් සූදානම්. ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට පෙර ආතුව විහාර මන්දිරයේ වැඩ සිටින ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කරන්නට එවැගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දහත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනාව පවත්වන්නට ආරාධනය කරන්නට සදැහැති දායකයන් සෝදානම් හේවිසි වාදනය ශබ්ද පූජාව සිදුවන අතරතුරේ ඒ කටයුතු මෙලෙසින් සිදුවනවා හතරක විද්‍යුත් sannivedanය තුළ ධර්මය අප බෞද්ධයා මාධ්‍යජාලයෙන් ඔබට sannivedanය කරනවා. එහෙමනම් මේ පැයේදීත් අපි සූදානම් වෙන්නේ උතුම් වූ ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණයට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුකාරයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හැඳුරනේ. සාදු සාදු සාදු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 පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ඉති විද්වා සමන්තරේති ශ්‍රද්ධා සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි උතුම් බුද්ධ රාජ්‍යයක් තුල උතුම් මනුස්ස ජීවිතයක් ලබන්නට තරම් පෙර සංසාරයේ අපි කරන ලද පුණ්‍ය මහිමයන් හේතු වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ අපට උදා වෙලා තියෙනා වූ හිමි වෙලා තියෙනා වූ මනුස්ස ජීවිතය බොහොම වටිනාම දෙයක්. පෙර සංසාරේ අනේක විද කල්යාණ මිත්‍රාණන් වහන්සේලා මුණ ගැහිලා උන්වහන්සේලා හමුවේදී ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා දන්පැන් පූජා කරලා ඒ නොඑක් විද ආදී වූ පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් සිදු කරලා ඒවායේ විපාකයක් විදියට මේ පින්වත් පිරිස මේ ගෞතම බුදුසසුන ලෝකයේ පවතින කාලය තුළ manussෝත්පත්තිය ලබන්න හරිම වාසනාවන්ත වුණා. පින්වත්නි ඔබ කල්පනා කරගත යුතුයි බුද්ධෝත්පාදි කාලයේ අපි මිනිස්සෙක් වෙලා ඉපදුනාට හැබැයි අපිට එක ගැටලුවක් තියෙනවා ඒ බුද්ධෝත්පාද කාලයේ ප්‍රයෝජනය ලබන්නට නම් බුදුවරයෙක් ලොව පහළ වෙච්ච සමයක මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එක සිදුවිය නොහැකි තරම්ම තරම් දුර්ලභ දෙයක්. සාමාන්‍යයෙන් පින්වත්නි මිනිස්සෙක් වෙලා උප්පත්තිය ලැබනවා කියන එකත් කනකැස් බෑ වියසුදුරෙන් එළිය බලනටත් වඩා දුර්ලභයි. බුද්ධෝත්පාදි කාලයක් තුල මිනිස්සෙක් වෙලා උපදින එක ඊටත් වඩා දුර්ලභයි පින්වත්නි. සද්ධර්මය අහන්න ලැබෙන එක ඊටත් දුර්ලභයි. ඒ නිසා මේ පින්වත් පිරිසට දැන් ඒ දුර්ලභ කාරණා රාශියක් මුණ ගැහිලා තියෙනවා. දැන් සද්ධර්මයක් අහන්න වාසනාව ලැබිලා තියෙනවා. දැන් කුමක්ද එහෙනම් කරන්න ඕන? පින්වත් එහෙනම් අපි මේ දුර්ලභ බුද්ධ ශාසනයක උප්පත්තියක් ලැබුවා. මේන්න මේ ලැබපු දෙයින් ප්‍රයෝජනය ගන්නට නම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්ම දුක නිවෙන්නා වූ මාර්ගයක්ම අපි පමුණවා ගත යුතු වෙනවා. වෙන මොනව කරත් අපිට බුද්ධ ශාසනයේ පිහිටනම් ලැබෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ පිහිට ලැබෙන්න නම් ආන්න එහෙනම් අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටම වෙනවා පින්වත්. අපහසුයෙන් හෝ අඬ අඬා හෝ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙනවා. එහෙම කරගත්තොත් මේ සසර දුක්ගිනි නිවාලන්න පුළුවන්. වෙන මොනම ක්‍රමයකින්වත් අපිට මේ සංසාර දුක්ගින් නිවන්න නම් ක්‍රමයක් නැහැ. මේ පින්වත් පිරිස ඒ සංසාර දුක්ගිනි නිවන්න කියලා හිතාගෙන දැන් මේ භවයේ ඉපදුණු දවසින්දලා දැන් විවිධ විවිධ දේවල් තේරුව නේද? එහෙම තෝරලා තෝරලා රැකි රක්ෂාත් ගත්ත නේද? එක එක කටයුතු කරලා දැන් නිවිලද දුක? නිවෙලද? දුක නිවුන්නේ එහෙනම් අපිට දුක නිවෙන මාර්ගය අසෝනේ නෑ පින්වත්. තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා අපිට දේශනා කරන ඒ උත්තරීතර මාර්ගය පින්වත්. නුවණ තියෙන තියෙන අය නුවණ තියෙන ප්‍රමාණයේ හැටියට තමයි ඒක ගෝචර කරගන්න පුළුවන් වෙන්නේ. හැම කෙනාටම තේරුම් කරගන්නටත් අපහසුයි. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න දැන් එහෙනම් මේ ඔබට ලැබිලා තියෙන්නේ ලෙහෙසි පහසු අවස්ථාවක් නෙමෙයි බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඒකෝච භික්වේ කනෝච සමයෝච භ්‍රමචර්ය වාසය මහන්නේනි මේ භ්‍රමචාරී ජීවිතය සම්පූර්ණ කරගන්න අපිට chances දෙකක් දෙකක් තියෙනවද දෙකක් නෑ ඒකෝච කනෝච එකම එක අවස්ථාවයි මෙන්න එකම අවස්ථාවයි දැන් මේ අවස්ථාවේ කුමක්ද කළ යුත්තේ? ඉසගිනිගත් කෙනා ගින්න නිවන්න උත්සාහ දරන වගේම සසර දුක නිවන්න කටයුතු කරන්න. ඔබට පුළුවන් මේ ජීවිතයේ මේ මාර්ගයට පිළිපන්න. එසා වීරියවන්තෙන් දැන් අපි සියලුම දුර්ලභ කාරණා සම්පූර්ණ කරගත්තනම් දැන් නුවණින් මෙහෙවන්න ධර්මය. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්ද, සද්ධර්මයේ ශ්‍රවණය කරන්ද යෝනිසෝමනසිකාරය දෙන්න. ඒ නිසා පින්වත්නි කල්පනා කරන් මේ අවස්ථාව අතිශයින්ම දුර්ලභයි. මේන්න මේ දුර්ලභ අවස්ථාවෙත් ඔබට මේ වාසනාවන්ත මොහොතක් තමයි දැන් මේ උදා වුනේ. ඒ නිසා මේ පින්වත් පිරිසට අද දේශනා කරන්නට යෙදෙන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව පින්වත්නි සංයුක්ත නිකායේ පළමුවෙනි ග්‍රන්ථයේ තියෙන සගාත වර්ගයේන රාජ්‍ය සූත්‍රයයි. රාජ්‍ය සූත්‍රයයි. පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදෙහි හිමවත් වනයේ වැඩවාසයේ විවේකයෙන් වැඩවාසය කරන අවස්ථාවේ ඒ කුටියක වන කුටියක් තුල විවේකීව වැඩවාසය කරන අවස්ථාවේ උන්වහන්සේගේ සිතට මෙන්න මේ වගේ සිතිවිල්ලක් පහළ වුණා. ලොකු දෙයක් නෙමෙයි සිතිවිල්ලක් පහළ වුණා. කුමක්ද පහළොන සිටිවිල්ල හිංසා නොකර හිංසා නොකරමින් හිංසා නොකරවමින් හොඳට මතක තියාගන්න හිංසා නොකරමින් ඒ කියන්නේ කරන්නේ නැතුව කරවන්නේ නැතිව ධනය පැහැර නොගෙන ධනය පැහැර නොගන්වමින් නම් පැහැර ගන්නෙත් නැහැ පැහැර ගන්නවන්න උත්සාහ කරවන්නේ නැතුව ඒ වගේම ශෝක නොකර ශෝක නොකරවමින් බලන්න උන්වහන්සේට පහළ වුණ විතර්කය තමයි හිංසා නොකර හිංසා නොකරවමින් ධනෙ පැහැර නොගෙන පැහැර නොගන්වමින් ශෝක නොකරමින් ශෝක නොකරවමින් දැහැමින් රජය කරන්න හැකිදෝ කියලා නිකන් සිතවිල්ලක් පහළ වුණා. දැන් ඔබ දන්නවා අපිට මොනවත් තරම් සිතිවිලි පහළ වෙනවද බුදුරජාණන් වහන්සේට පහළ වුණා එහෙම සිතලා ඒ සිතිවිල්ල දැහැමින් ධාර්මිකව රජය කරන්නට හැකිදෝ කියලා සිතිවිල්ලක් පහළ වුණා බලන්න පින්වත්නි මේ ලෝකයෙන් ඈතර වෙච්ච ලෝක විදූ වෙච්ච බුදුරජාණන් වහන්සේට මෙවන් සිතිවිල්ලක් සාමාන්‍යයෙන් පහළ වුණාට මේ ලෝකයේ නෙමෙයි මේක පවත්වන්නේ නැහැ මේ සිතවිල්ල පහළ වෙනකොටම පින්වත්නි මායя දැනගත්ත බුදුරජාණන් වහන්සේගේ මේ සිතවිල්ල. බලන්න එතකොට මායя කොච්චර පින්වත්නි අපි සසරට ඇදලා දාන්න උත්සාහ දරනවද මාරය මේක දැනගත්ත ගමම්ම පින්වත්නි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ළඟට මාරයා මාරය පැමිණලා කියනවා ස්වාමීනි වාග්්‍යවත් බුදුරජාණන් වහන්සේ හිංසා නොකරමින් හිංසා නොකරවමින් ධනය පැහැර නොගනිමින් ධනය පැහැර නොගන්වමින් ශෝක නොකරමින් ශෝක නොකරවමින් දැහැමින් රජය කරන සේක්වා කියන සුගතයන් වහන්ස දැහැමින් රජය කරන සේක්වා කියන දැන් කාගෙන්ද මේ ඉල්ලීම් කරන්නේ මාරය ඇවිල්ලා ඉල්ලීමක් කරනවා වෙනත් විදියකින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දැනගන්න අපහසුයි කියලා හිතාගෙන වෙනත් විදිහකින් ඇවිල්ලා ස්වාමීනි මේ විදිහට හිංසා කරන්නෙත් නැතුව හිංසා කරවන්නෙත් නැතිව ධනෙ පැහැරගන්නෙත් නැතුව පැහැර ගන්නවන්නෙත් නැතිව ශෝක කරන්නෙත් නැතුව ශෝක කරවන්නෙත් නැතිව දැහැමින් රජය කරන සේක්වා කිව්වා සුගතයන් වහන්සේ දැහැමින් රජය කරන සේක්වා කිව්වා අර සිතවිල්ලක් පහළ වුණේ දැන් ඒ සිතවිල්ල ක්‍රියාත්මක කරවන්න හදනවා දැන් මාරය ඇවිල්ලා ඇයි හේතුව? දැන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් වඩින විට සකල සත්වයා බොහෝ පිරිසක් කෙලෙස් නිවෙන මගට වැටෙනවා. එහෙම වෙනකොට මාර්යාට හොඳයිද? මාර්යා ඒකට කැමති නෑ. ඒක වළක්වන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ රටපාලනය කරන්න වැඩියොත් වැඩේ හරි කියලා දැන් මේ විදිහට සුගතයන් වහන්සේ මේ දැහැමෙන් රජය පාලනය කරන සේක්වාගේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කරා තීයනේ මම මේ සිතපු සිතුවිල්ල මේ මොහොතේම මායя දැනගෙන ඇවිල්ලා මෙහෙම කියනකොට අහනවා එම්බා මාරය පවිතු මාරය තෝමට මේ විදියට කියන්නේ නුඹ මට කියනවා හිංසා නොකර හිංසා නොකරවමින් ධනේ පැහැර නොගෙන ධනේ පැහැර නොගන්වමින් ශෝක නොකර ශෝක නොකරමින් රජේ කරන සේක්වා කියලා කියන්නේ කුමන දෙයක් දැකලද කියලා. කුමක් දැකලද මෙහෙම කියන්නේ කියලා. එහෙම කියනකොටම බලන්න පින්වත්නි මාරය කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සිතුවොත් මේ හිමාල පර්වතය රන් පර්වතයක් කියලා. ඔබ වහන්සේ හිතුවොත් මේ හිමාල පර්වතය රත්රන් පර්වතයක් වෙනවා කියලා හිතුවොත් ඒක රත්රන් පර්වතයක් වෙනවමයි ස්වාමීනි. දැන් අර කුමකටද දැන් මේ ගලපන්න හදන්නේ? දැන් එහෙනම් ශෝක නොකරමින් ශෝක නොකරවමින් කරන්න පුළුවන් කියලා හිතුවනම් එහෙම කරන්න පුළුවන්මයි කියලා දැන් මේ පැත්තට දාන්න හදන්නේ දැන් මේ සම්මත ලෝකෙට ගන්න හදන්නේ. ඒ නිසා ඔබ වහන්සේ හිතුවොත් මේ හිමාල පර්වතයේ රත්‍රම් පර්වතයක් කියලා ඒක එහෙම වෙනවමයි ස්වාමීනි. ඒක නිසා මේ රජය දැහැමින් කරනසේක්වා. ඉතින් අහන එහෙම කියන්න හේතුව මොකද කියලා. එතකොට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ 이르දිපාද 이르දිපාදයන් වඩලා තියෙන්නේ ස්වාමීනි. ඒ සතර 이르දිපාදයන් ස්වාමීනි ඔබ වහන්සේ මනා ලෙස බහුල ලෙස සම්පූර්ණ විදිහට පරිපූර්ණ විදිහට යානාවක් වගේ වස්තුවක් වගේ මේක වඩලා තියෙන්නේ පරිපූර්ණව. ඒ නිසා ස්වාමිනිය ඔබ වහන්සේ එහෙම හිතුවොත් ඒ හිතන දේ වෙනවා කියලා. අන්න බලන්න. එතකොට පින්වත්නි දැන් කල්පනා කරන්නේ නම් දැන් මායя කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ සතර 이르දිපාදයන් වඩලා සතර 이르දිපාදයන් වඩපු නිසා හිමාල පර්වතය රත්රන් පර්වතයක් වෙන්න කියලා හිතුවත් වෙනවා කියලා. එතකොට දැන් ඔබ කල්පනා කරන කුමක්ද සතර 이르දිපාද කියන්නේ? 이르දිපාද දන්නවද? 이르දි 이르දි දන්නවද? පින්වත්නි 이르දි කියලා කියන්නේ දැන් ඔබ මේ යන්නේන එකත් 이르දියක්. ඇවිදිනවනේ. ඒකත් 이르දියක්. නමුත් ඕක බොහෝ සතුන් කරන නිසා අපි ඒක 이르දියක් විදිහට සලකන්නේ නැහැ. විශේෂ වෙච්ච දෙයක් තමයි අපි 이르දියක් විදිහට සලකන්නේ. පින්වත්නි මේ 이르දියක් අපි කියන 이르දි කියන එකේදී විස්තර කරනවා ඔ බොහෝ පිරිසක් තනි පුජ්‍යලයක් කොට පෙන්වන්න පුළුවන් නම් තනි පුජ්‍යලේ බොහෝ පිරිසක් කොට පෙන්වන්න පුළුවන් නම් ඔය ගල් පර්වත ඝන කොන්ක්‍රීට් තාප තුලින් පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන් නම් ජලයේ පිහිනනවා වගේ මේ ගොඩබිම පිහිනන්න පුළුවන් නම් කිමිදෙන්න පුළුවන් නම් හංසයෙක් ගමන් කරනා වගේ පළඟක් බැඳගෙන ආකාශයේ ගමන් කරන්න පුළුවන් නම් ආ මේවා 이르දි කියලා කියනවා. ඒවා 이르දි. හැබැයි ඒවා සාමාන්‍ය ලෞකික ධානවලුත් ලබා ගන්න පුළුවන් දේවල්. ඒවා 이르දි. හැබැයි ඔබ මතක තියාගන්න ඕන දැන් ওইටත් එහා ගිහිපු 이르දිත් තියෙනවා. දැන් ඊත් 이르දි හරි ශ්‍රේෂ්ඨයි. හරි ශ්‍රේෂ්ඨයි. ඒ දවස්වල ඔබ අහලා තියෙන ආලාර කාලාමල 이르දියෙන් ගියා කියලා අහලා තියෙනව නේද? එතකොට පින්වත්නි ওইටත් එහා ගිහිපු 이르දි තියෙනවා. කොහොමද ඒ 이르දි? ඒ 이르දි තමයි පින්වත්නි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක 이르දියක්. බලන්නකෝ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කරගන්න එක 이르දියක්. එතකොට ඒ වගේමයි පින්වත්නි. ඒ සත්‍යයන් ඒව චතුරාර්ය සත්‍යය. ඊට පස්සේ ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින දැනෙන දැනගන්න එකම දසුණක අනිත්‍ය දුක්ඛ අනාත්මයන් පංච උපාදානස්කන්ධයන්ගේ දකින්න පුළුවන් වුණොත් ඒකත් 이르දියක් බලන්නකෝ එතකොට ඒකත් 이르දියක් එහෙනම් ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසෙනවා කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගේ ගමන් කරන 이르දියක් නව මහා විදර්ශනා ඥාන කියන්නේ 이르දියක් එහෙනම් මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම උදය වැය එය දකින්නවා කියන්නේ 이르දියක්. බලන්නකෝ. එහෙනම් අන්න 이르දි. එවන් 이르දි ලබන්ද හේතු වන්නා වූ මූලික වන්නා වූ දේ තමයි 이르දි පහද ධර්මයන්. දැන් අපිට පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛනාත්මයන් දකින්ද හේතු වන දේ ධර්මය හේතු වන ධර්මයෝ 이rdipāda ධර්මයන්. අපි මේ 이rdipāda ධර්මයන් පින්වත්නි සතර 이rdipāද මොනොද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. ඡන්ද 이rdipāදය. ඡන්ද 이rdipāදය කියලා කියන්නේ ඡන්ද කියන්නේ කැමැත්ත. කොමකට කැමැත්තද? 이르දිය ලබා ගන්න තියෙන කැමැත්ත. හැබැයි දැන් එතකොට ඔබට හිතේ දැන් මේ සම්මත ලෝකෙත් තියෙන එක එක දේවල් වලට කැමැත්ත. ඒක 이르දිපාද ධර්මයක් නෙමෙයි. ඒ නිසා දැන් 이르දි ඡන්දය ඡන්දය 이르දිය කියලා කියන්නේ පින්වත්නි කුමක්ද අකුසල ධර්මයන් යටපත් කරමින් කුසල ධර්මයන් මතු කරගන්න තියෙන මොකද්ද කැමැත්ත අන්න බලන්නකො. අකුසල ධර්මයන් යටපත් කරමින් කුසල ධර්මයන් මතු කර ගැනීම සඳහා තියෙනා වූ ආශාව ඒ සඳහා තියෙනා වූ කැමැත්ත කියන ඡන්දිද්දිපාදේ කියලා. හැබැයි මේ ඡන්ද irdipaදේ ඉතින් අපි irdiyak ලැබෙන තුරුම ඒ කැමැත්ත අතහරින්න හොඳ නෑ කොතන කොතන හරි ගිහින් චතුරාර්ය සත්‍ය අහලා කොතෙන්ට කොතෙන්ට හරි ගිහින් ඒක අහලා ඉවර වෙලා ඒ කැමැත්ත ඇති කරගෙන නුවණින් මෙහෙवला ඒ 이르දිය ලැබෙන තෙක්ම අපි ඒ කටයුත්ත කරගන්න අන්න එතකම් මේ කැමැත්ත පහලට නොවන මට්ටමකට පවත්වා ගන්න එක තමයි ඡන්දීර්දි ඡන්දීර්දිපාදය. චිත්තීර්තිපාදය කියලා කියන්නේ සිතේ ඇතිවෙන කැමැත්ත. ඒ කියන්නේ සිත. ඒයි අපි එන සිත පවත්ව ගන්න ඕන වෙන කොහේකටවත් නැමෙන්න නොදී 이르දිය ලැබෙන තෙක්ම 이르දිය ලැබෙන තෙක්ම හිත පවත්ව ගන්න ඕන. නේ? දැන් අපේ හිත හිතී ගමන්ම දැන් හිතනවා මේ පින්වත් අයට ආද ගිහින් ධර්ම දේශනාව අහන්න ඕන. ඊට පස්සේ අද යන්නත් බෑ වෙන මොනවා හරි යන්න දැන් ඒ කැමැත්ත තියෙනවා ඊට පස්සේ යන්න හිත නැමෙනවා වෙන පැත්තකට. ඊට පස්සේ දැන් ඔබට මෙතෙන්ට ධර්මය අහන්න දෙන්න ඕන කියලා සිතිලා තියෙන අතරේ දැන් කාම ලෝකෙ සිටිවිල්ලක් පහළ වුණා. ඉතින් කාම ලෝකෙ සිටිවිල්ල පංච කාම සිටිවිල්ලක් ආපු හැටි අන්න පංචකාමයට හසු වුණා ගහගෙන ගියා. එහෙම දැන් අපි තුමු දැන් ඔබට මොනවා හරි කවුරු හරි වෙලි කියනවා අද උත්සවයක් තියෙනවා එන්න යන්න කියලා. එතකොට ධර්ම දේශනාව නතර කරලා දැන් ඔන්න ඔබ ඒ උත්සවයට යන්න සූදානම් වෙනවා. එතකොට ඔබේ තියෙන චිත්තීර්ධිපාදය නැමුණා පංචකාමයන් කෙරෙහි නැමුණා. එතකොට 이르දිය ලැබෙන තෙක් ඒ හිත පවත්ව ගත්තේ නැහැ. ඒ නිසා ඔබට ඒ සිත පවත්වන විට සමහර වෙලාවට ඔබ සැපයි සැපයි කියන හිතන දේවල් අතහරින්න වෙනවා. බොහෝ දුකටපත් වෙන්නත් වෙන්න පුළුවන් මේ සම්මත ලෝකේ. සම්මත ලෝකේ අපි හිතමු මොන හරි දෙයක් බලන්න යනවා කියලා. ඒ බලන්න යන එක අපි හිතනවා සැප දෙයක් කියලා. නමුත් ඒ සැපත් අතහැරලා අපිට එන්න වෙනවා මේ 이르දිය ලැබෙන තෙක් හිත පවත්ව ගන්න මෙතෙන්ට. ඒ නිසා ඔබට දුකක් විඳින්න වෙන්නත් පුළුවන් සම්මත ලෝකේ. ඇයි 이르දිය ලැබෙනකන් අපිට ඒ කටයුත්ත කරන්න වෙනවා. එහෙනම් චිත්ත 이르දිපාදේ කියන්නේ කාම පංචකාමයන්ට හිත නැමෙන්න නොදී ආන්න 이르දිය ලැබෙන තෙක්ම ඒ පවත්ව ගන්න සිටිවිල්ල තමයි චිත්ත 이르දිපාදේ. විරීර්තිපාදේ කියලා කියන්නේ පින්වත්නි වීරිය. සම්මයක් ප්‍රධාන වීරිය අහලා තියෙනව නේද? නූපන්න කුසල් නූපද වීම පිණිස උපන්න කුසල් කුමක් කරන්නද? ප්‍රහාණය කිරීම පිණිස නූපන් කුසල් උපදවීම පිණිස උපන් කුසල ධර්මයන් කියන්නේ වැඩි දියුණු කර ගැනීම පිණිස අන්න වීරිය කරන්න ඕන. ඒ එහෙනම් අපි ළඟ තියෙන අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත් නූපදිලා තියෙන අකුසල ධර්මයන් උපදවන්න ඉඩ දෙන්නේ නැතිව ඉපදිච්ච කුසල ධර්මයන් දියුණු කරගන්න ඕන. නූපදිච්ච කුසල ධර්මයන් උපදව ගන්න ඕන කුමක්ද අරමුණ? 이르දියයි අරමුණ. 이르දිය කියන්නේ කුමක්ද අපි හිතන්නකෝ සාමාන්‍යයෙන් ලෝකෝත්තර මාර්ගය පාද ගන්නවා කියන එක. මේ අන්න ලෝකෝත්තර මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට එන තෙක් අපි අන්න වීරිය අතහරින්න නැතුව යනවා. ඒ ඉලක්ක කරගෙන අපි වීරිය පවත්වන්න ඕනේ නේද? එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒ හේතු කරගන්නා වූ අන්න ඒකට හේතු වෙනවා වීරිය. ඒට හේතු වෙන නිසා විරිය irdipaadය. විරි irdipaad. ඊට පස්සේ විමංසා irdipaad. විමංසා irdipaad කියලා කියන්නේ පින්වත්නි අපි විසින් ඒ irdiya ලැබෙන තෙක් irdiya ලැබෙන තෙක් නුවණින් විමසන්න ඕන. දැන් කුමක්ද මොනවද නුවණින් විමසන්නේ? ඔන්න වැඩි මොනවද විමසන්නේ? විමසන්න වෙන්නේ දැන් ඔබට බැරි නම් මෙහෙම හිතන්න වෙනවා පළමුවෙන්. ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණට හසු වුණේ නැතිනම් ඔබට පුළුවන් මේ සතර අපායන් වලට වැටෙන එක ඇත්තටම දුකයි නේද? දීයනේ මේ සතර පායට නම් වැටෙන්න බෑ මට මේ පවුනම් කරන්න බෑ කියලා එහෙමවත් දැන් අපි නුවණින් විමසලා අකුසල කරන්නේ නැති වරිනවා. ඒ වගේම මේ සංසාරේ අපි මේ ගෙනියන මේ සංසාරේ සැපයිද දුකයිද? සැපද දුකද? දුකයි. මේ සංසාරයාගේ දුක්ඛය මෙනෙහි කරන්න. දුක්ඛය මෙනෙහි කරන කොච්චර ලෙඩ රෝග වලට අපි ගොදුරු වෙනවද? නේ කොච්චර ලෙඩ රෝග වලට අපි ගොදුරු වෙනවද කියලා ඒ විදිහට කොච්චර දුකටපත් වෙනවද සිතන දේ ලැබෙන්නේ නැහැ නොසිතූ දේවල් ලැබෙන්නේ ඉතින් දුකටමයිපත් වෙන්නේ එහෙම කියලා හිතලා අන්න දැන් එහෙනම් අපි සතර අපාය භයානකයි කියලා සිහිපත් කරගන්නවා සංසාර දුක්ඛය භයානකයි කියලා සිහිපත් කරගන්නකොට අන්න දැන් අපි නුවණින් විමසනවා දැන් එතනින් එහෙනම් ඩිංගක් උඩට එන්න හිතනවා එහෙම එතනින් පොඩ්ඩක් උඩට එන්න සිහිපත් කරනවා. එහෙමනම් දැන් එතනින් එහෙම උඩට එන්න සිහිපත් කරලා දැන් ඊළඟට අපි කල්පනා කරන 이르දිපාදයන්ගේ ආනිසංශ. දැන් මේ නුවණින් විමසන ක්‍රමක්‍රමයෙන් පොඩ පොඩ උඩට එන හැටි මම මේ කියන්නේ. 이르දිපාදයන්ගේ ආනිසංශ. දැන් 이르දිපාදයන් කියනකොට පින්වන්දි ඔබ යන්න එපා ඔය අර අහසින් ගමන් කරන ඒවට මේ බිත්ති වලින් එහා මෙහා යන ඒවට මේ පොළවේ කිමිදෙන ඒවට ඒව 이르දි තමයි. නමුත් එයිට වඩා බුද්ධ රාජ්‍යයක් තුල අපිට ලබාගත යුතු 이르දිය වෙන්නේ මොකද්ද? සසර දුක්ගිනි නිවා ගන්න 이르දියයි අපිට ලබන්න ඕන. ඒ පැත්තට තමයි අපි දැන් හිත යොමු කරගන්න ඕන. එහෙනම් ඒ ධර්මයේ ලබා ගන්න අපි දැන් මොකද්ද කුමක්ද කරන්න ඕන? නුවණින් විමසන්ද. දැන් 이르දිපාදයන්ගේ ආනිසංස හිතන්ද. 이르දිපාදෙන් සසර දුක් නිවාගත් උත්තමයන් වහන්සේලා සිහිකරන්ද. සාරිපුත්ත මහරහතන් වහන්සේලා මොග්ගල්ලා මේ මුගලන් මහරහතන් වහන්සේලා සිහිපත් කරන්න. රට රටපාල මහරහතන් වහන්සේලා සිහිපත් කරන්න මේ ගිහි ගෙවල් දාලා ගියේ කොච්චර බාධක ටිකක්ද දාලා ගියේ. කොච්චර gederin යන්න දුන්නේ නැද්ද? ඒත් ගියා නේද? කියලා අන්න දැන් සිහිපත් කරගෙන විමසගෙන සාමාන්‍යයෙන් එහෙම විමස විමස ඇවිල්ලා ඒ විමසීම ඉලක්ක වෙන්න ඕන කොතෙන්ද? අර චතුරාර්ය සත්‍ය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසීම එන තෙක් ඒ දක්වාම අපි ඒ විමසීම අතහරින්න හොඳ නැහැ. ඒ විදිහට විමසන්න හිතාගත්තොත් තමයි විමංශා 이르දිපාදයක් කියන්නේ. නුවණින් විමසීම 이르දියක් කියන්නේ. ඒ කියන්නේ අර 이르දියට මේක පාදක වෙච්ච ධර්මයක් වෙනවා. එහෙම හිතාගෙන පින්වන්ද එහෙනම් මෙන්න දැන් අපිට තියෙනවා ඡන්ද, චිත්ත, විරිය, විමංශා කියනව සතර 이르දිපාදයන්. මේ සතර 이르දිපාදයන් මනාකොට බහුලකොට යානාවක් මෙන් වස්තුවක් මෙන් වඩලා තියෙන විට අපිට පින්වත්නි බොහෝ දෙයක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ 이르දිපාද ධර්මයන් වඩන්න. 이르දිපාද ධර්මයන් වඩන්න කියනවා. 이르දිපාද ධර්මයන් මනමනා මනා විදියට වඩාගෙන වඩාගෙන යනකොට තමයි අපි දන්නේම නැතුව අර 이르දිය පැත්තට නැඹුරු වෙන්නේ. දැන් අපේ 이르දිපාද ධර්මය මොකද්ද? දැන් 이르දිපාද ධර්මයේ වැඩෙනවා. තව මොහොතකින් ඒක අන්න කාම ලෝකයට හසුනා ගහගෙන ගියා. එහෙම එකක් තියෙනවා. ඒ නිසා අන්න දැන් ඔබ කල්පනා කරන්ද දැන් ඔබට හරි වටන දෙයක් දැන් ඔබ හිතන්න එපා මෙහෙම දෙයක්. දැන් නුවණින් විමංශා irdipaade කියනකොට ඒ විමසගෙන යනකොට මම ඔබට කිව්වා සතර ආපායේ තියෙන දුක්ඛයන් සිහිපත් කරලා එහෙම එන්න. මේ ශරීරේ මේ කායික ශරීරයේ දුක්ඛයන් සිහිපත් කරලා සංසාරේ දුකයි කියලා එහෙම හිතලා එතනින් උඩට එන්න. එහෙම එහෙම ඇවිල්ලා චතුරාර්ය සත්‍ය සිහිපත් කර කර කර කර එන්න අපිට ලෝකෝත්තර මාර්ගයේ පෑදෙන තේක. හැබැයි දැන් අර මුල් ටික විමසනකොට අපිට ලෝකෝත්තර මාර්ගයක් පැහැදිලා නෑ දැන් අපි සතර අපාය භයානකයි කියලා හිතන්නේ අයියෝ සතර අපායට වැටුනොත් ඉවරයි කියලා අපි හිතන්නේ ඇයි මම කියන දෘෂ්ටියක් තුල ඉඳගෙන ඒත් කවුද සතර අපායට වැටෙන්නේ මමයි සතර අපායට වැටෙන්නේ එහෙනම් මම වැටෙන එකෙන් වළකින්න නේද මේ කරන්න කියනකොට එතන අපි දෘෂ්ටියක ඉන්නවා නමුත් පින්වත්නි ඒ දෘෂ්ටියේ ඉඳගෙන තමයි අපි මේ පිරිසුදු කර ගැනීමට යන්න ඕන එහෙමයි දැන් ඇත කියන අන්තයත් දෘෂ්ටියක් නැත කියන අන්තයත් දෘෂ්ටියක්. නමුත් නැත කියන එකට සාපේක්ෂව ඇත කියන අන්තය හොඳයි. නිසා ඇත කියන තැනට ඇවිල්ලා අපි මෙන්න මේ 이르දිපාදයන් වඩන්න පින්වත් 이르දිපාද ධර්මයන් වඩන්න. මේ 이르දිපාද ධර්මයන් වැඩුවොත් ආන්න අපිට මේ ඒ 이르දිය ලබා ගන්නවා කියන එක ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය පාද ගන්නවා කියන එක බොහෝ දුර ඈතක නිමී පින්වත්නි අපිට මේ දැන් ඔබට මේ රහත් වෙන්න කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ රහත් වෙන්න නෙමෙයි ඔබ ඊ පළවෙනි පියවරට එන්නකෝ චතුරාර්ය සත්‍ය දැනගන්න දැකගන්න දැනගන්න දැකගන්න තැනට ආවොත් ආන්න ඔබ සත්‍ය ඥානයට ආවා සත්‍ය ඥානට ආව කියන්නේ ඔබ සෝතාපන්නයි අන්න 이르දිපාද ධර්මයන් ටික ඔබ ගෙනහිල්ලා තිබ්බ උඩී මාසනේ බලන්නකෝ ඒකට හේතුම සුබයි එනිසා ඒ විදිහට ඔබ සිහිපත් කරගන්න ඒ ස්වභාවය ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඇහුවනේ එම්බා මාරය නුඹ මේ මට මේ හිංසා නොකරවමින් හිංසා නොකරමින් ඒ වගේම ධනෙ පැහැර නොගෙන ධනෙ පැහැර නොගනිමින් ශෝක නොකරමින් ශෝක නොකරවමින් දැහැමින් රජය කරන්න සේක්වා කියන්නේ කුමක් දැකලද ස්වාමීනි මේ ඔබ වහන්සේ 이르දිපාද ධර්මයන් වඩලා තියෙන්නේ. මනා ලෙස වඩලා තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ හිතුවොත් මේ හිමාලය පර්වතයේ රත්රන් කන්දක් වෙනවා කියලා. ඒක එහෙමමයි ස්වාමීනි එහෙම වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මම මුලින් දේශනා කරපු ගාථාව. පබ්බ තස්ස සුවන්නස්ස ජාත රූපස්ස කේවලෝ ද්විත්වාවනාල මේකස්ස ඉති විද්වා සමන්චරේ කියලා. උන්වහන්සේ දේශනා කරනවා පර්වතයක් රත්රන් වලින්ම හැදිලා තියෙන පර්වතයක් තිබුණත් ද්විත්වා ඒ වගේ දෙගුණයක් විශාල රන් පර්වතයක් තිබ්බත් එක් පුරුෂයෙකුගේ හිතට එය නොසෑහේ කියනවා. බලන්නකෝ. දැන් අර බුදුරජාන් වහන්සේ ගැන මාර්යා හිතුවේ දැන් රට කරවන්න ආරාධනාවනේ දැන් ගෙනියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරය රත්රම් වලින් යම් රත්රම් වලින්ම හැදුණු යම් පර්වතයක් ඇද්ද? එවන් ඒ වගේ දෙගුණයක් විශාල පර්වතයක් තිබ්බත් එක් පුරුෂයෙක්ගේ සිතට එය සෑහෙන්නේ නැතිලු. මේ එක්කෙනෙකුට කොච්චර ධනෙ තිබුණත් පින්වන්දි ඇත්තටම සෑහෙනවද? දැන් එදා ඔබට යම් ධනයක් තියෙන්න ඇත්තේ. එදා හිතුණ ඊට වඩා පොඩ්ඩක් ඇත්නම් හොඳයි කියලා. අද ඒ වගේ සිය ගුණයක් ලැබුණා සෑහෙනවද? නෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එක්රාම් කන්දක් නෙවෙයි ඔය වගේ දෙගුණයක් විශාල එකක් තිබ්බත් මේ පුජ්‍යලයන්ගේ සිතට සෑහෙන්නේ නැහැ. මෙය දැනගත් කෙනා ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා මෙය දැනගත් නුවණැත්තා නුවණ තියෙන කෙනා සමසේ වාසය කරයි කියනවා. මේක දැනගත්ත නුවණ තියෙන කෙනා සමසේ වාසය කරයි කියනවා. සමසේ කියන්නේ මොකද්ද? එහෙනම් දැන් අපිට මේ අර වැඩි වැඩි දේවල් වලට ඇලෙන්න යන්න ඕන කමක් නැහැ. ඇතත් හොඳයි නැතත් හොඳයි කියන මධ්‍යස්ථ ස්වභාවයක් තුල ඉන්නවා කියන නුවණ තියෙන කෙනා. එතකොට දැන් සියුම්ම දැන් මායයට මේ පොඩි ටච් කිරීමක් කරන්නේ. ඒක නොදන්න කෙනා තමයි දැන් මේව මේ කරන්න කියන්නේ. ඒක දන්න නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? සමසේ වාසය කරනවා. සමසේ වාසය කරනවා. එහෙනම් දැන් මේ එක රජයක් නෙවෙයි රජ්‍යවල් දෙකක් දෙනවා කිව්වත් සාමාන්‍ය පුතඥායට ඒක ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ කොහොමවත්ම. නමුත් මේක දන්න කෙනා නුවණ තියෙන කෙනා එකම රජයක්වත් ගන්නෙ නෑ යා සමසේ ඉන්නව කියලා කියනවා. සමසේ විශේෂ කියනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාමයන් නිසා පංචකාමයන් නිසා දුක ඇති වෙනවා කියනවා. පංචකාමයන් නිසා දුක ඇතිවේ. එනම් පංචකාමයන් නිසා දුක හටගන්නවා කියලා යමෙක් දකිනවනම් උන්වහන්සේ දේශනා කරනවා මාරයට පංචකාමයන් නිසා දුක හට ගන්නවා කියලා යමෙක් දකිනවනම් එයා පංචකාමයන්ට නැඹුරු වෙයිද කියලා. ඔන්න ලස්සන උත්තර දෙන්නේ. නුවණින්මයි දැන් අපිට මේක සියුම් මේකේ ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා. නිකම්ම අහන කෙනාට ඕක වචන ටිකක් විතරක් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාමයන් නිසාමයි දුක ඇති වෙන්නේ. යමෙක් පංචකාමයන් නිසා දුක හටගන්නවා කියලා දැක්කොත් පංචකාමයන් නිසා දුක හටගන්නවා කියලා දැක්කොත් එයා පංචකාමයන්ට නැඹුරු වෙයිද කියලා අහනවා. බලන්නකෝ. අර ලස්සන උත්තරයක්. පංචකාමයන්ට එයා නැඹුරු වෙයිද කියලා. ඇත්තට නැඹුරු වෙයිද? ඒ නැඹුරු වෙන්නේ නැහැ මෙන්න. එහෙනම් ඇයි මේ අපි නැඹුරු වෙන්නේ මේ මේ මේ පින්වත් අය නැඹුරු වෙන්නේ ඇයි? තවම පංචකාමයන් දුකයි කියලා දැක්කේ දැක්කද? දැක්කේ නැහනේ. නේ? පංචකාමයන් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේන්න මේ ආයතන වලට ගොදුරු වෙන මේ දේවල් අපි හිතන් ඉන්නේ කුමක් කියලාද? සැපයි කියලා දැන් ওই පින්වත් අය හිතන් ඉන්නේ දුකයි කියලාද? ඒ සැපයි කියලා. අපි හිතන් ඉන්නේ මේ දේවල් සැපයි කියලා පින්වත්නි. එහෙමනම් අන්න බලන්නකෝ. ඒ දේවල් සැපයි කියලානේ අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේවල් දුකයි කියලා. ඒක දුකයි. දැන් පින්වත්නි කල්පනා කරොත් ඔබට ඔබට මෙතෙක් මේ ජීවිතය තුල ඔබට මෙතෙක් මේ ජීවිතය තුල යම් දුකක් ආවනම් ඒ යම් දුක ආවේ ඇත්තටම ඇහෙන් දැකපු රූපයක් නිසා හෝ කනට ඇහිච්ච ශබ්දයක් නිසා හෝ නේ නාසයෙන් දැනෙච්ච ගඳ සුවඳක් නිසා හෝ ඉම් පිට දෙයක් නිසා ඒ වගේ දෙයක් පංචකාමයෙන් තොර වෙන දෙයක් නිසා ඔබට දුක ඇවිල්ලා තියෙනවද කියන්න මට එහෙම ආවද ඇහෙන් පෙර ඇසෙන් දැකපු රූපයක් අරඹයා හෝ කනට ඇසිච්ච ශබ්දයක් නිසා හෝ නාසයෙන් දැනෙච්ච ගඳ සුවඳක් නිසා හෝ දිවට දැනෙච්ච රසක් නිසා හෝ කායට දැනෙච්ච පහසක් නිසා හෝ හැර ඔබට වෙන දුකවල් එනවද? ඔන්න බලන්නකෝ. දැන් ඔබ ඒ ආයතන වලින් ගත්ත ඒ අරමුණු පංචකාමයන් ඔබ ගත්තේ සැපයි සුඛයි ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීයා කියන සැපයි හොඳයි කියලා. ඒ ගත්ත සැපයි කියලා ගත්ත දේම නේද දුකයි යුනේ. ඒකම නේද දුක උනේ. නේද? අන්න බලන්නකෝ ඒකම නේද දුක වෙලා තියෙන්නේ. එදා ඒක තෝරනකොට එදා ඒක ගන්නකොට හිත යට හරි කොතන හරි තිබුණනම් මේ මම ගන්නේ කොමක්ද? දුකයි කියලා. එහෙම තිබුණනම් අපි අරක පරිහරණය කරනකොට යම් පොඩ්ඩක් ප්‍රවේසම් ප්‍රවේසම් වෙනවා. දැන් අපි දරුව කියලා හිතාගත්ත කෙනා ස්වාමි පුරුෂ බිරිඳ කියලා හිතාගත්ත කෙනා ගේ දොර ඉඩම කඩම කියලා හිතාගත්ත දෙය අපි හිතාගත්තේ ස්ථිරමයි නිට්ටයයිම කියලාමයි ඒවා පින්වත්නි සකස් වෙච්ච දේවල් සකස් වෙච්ච කියන්නේ සංකත ධර්මයන් සංකත ධර්මයේ ස්වභාවය තමයි uppādō paññāyati vayō paññāyati තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා කියන්නේ. නැතිවීමක් තියෙනවා විපරිණාමයක් තියෙනවා. ඉපදීම කියන්නේ જાතියක් තියෙනවා, නැතිවීම කියන්නේ මරණයක් තියෙනවා. විපරිණාමය කියන්නේ මේ දෙක අතර වෙනස් වීම. එහෙමනම් දැන් අපි මේ හොඳයි මගේ කියලා ගත්ත දේ තුල දෙයනේ ඒක තුල තියෙන වෙනනම් ජාතිය තියෙනවා. ජරාව තියෙනවා, ව්‍යාධිය තියෙනවා, මරණය තියෙනවා. දැන් එහෙනම් අපි දරුව කියලා ගත්ත දේ සංකත ධර්මයක්. ඒක තුල ওই ලක්ෂණ තුල ටික ගැප් වෙලා නැද්ද? නැද්ද? තියෙනවමයි. එන්නේ ඒක තුල ඒ ලක්ෂණ ටික ගැප් වෙලා තියෙනවනම් මොන මොහොතක හෝ ඔය ටික එළි වෙන්නේ නැද්ද? එළියට එන්නේ නැද්ද? එළියට එනවා. හැබැයි එන්න පොඩි පොඩි ප්‍රමාද දෝෂයන් වෙන්න පුළුවන්. එතකොට ඔබ දැනගත්තනම් මේ දරුවාගේ මේ ලක්ෂණ ඇත. එහෙම දැනගත්තොත් දරුව ලෙඩ වෙනකොට ඔබේ හිත ලෙඩ වෙන්නේ නැත. හදිසියේදීවත් දරුවට අන්තරාවක් ඇති වුණොත් අපි හිතමු නොමරන කවුරුවත් නැහැ එයා නැති වුණා කියලා. එහෙම නැති වෙනකොටම දැන් ඔබේ හිතට එනවා මම මේ ගත්තේ සංගතයක් නෙව ඒකේ ලක්ෂණයක් නේ මරණ ස්වභාවය මෙන්න දැන් මරණ ස්වභාවය ඉස්මතු වුණා කියලා දන්නවා දන්නකොට අපි විස්මයටපත් වෙන්නේ නැහැ මේ බෞද්ධ ජනතාව කෙනෙක් මිය ගියන් කවදාකවත් මරණය අහපු විදිය ස්වභාවයක්වත් නැහැ නේද? නේ? එහෙම නේද? එහෙම ස්වභාවයක්වත් නැහැ පින්වන්දි එතකොට අන්න ධර්මයේ ප්‍රයෝජනය තියෙන්නේ ධර්මයේ අවශ්‍යතාවය තියෙන්නේ දුක් වෙන වෙලාවේදී දුක් නොවි මධ්‍යස්ත වෙන්න. සැපවත් වෙන වේලාවේදී සැපවත් නොවි මධ්‍යස්ත වෙන්න. දහම තියෙන්නේ. ඇයි ඔබ දුකේදී දුක් නොවන්නේ සැපේදී සැපවත් නොවන්නේ? ඔබ දන්නවා මේ ඝනදෙනු කරන දේ තුල තියෙන්නේ මෙයයි මොන මොහොතේ හෝ මෙය එළියට එනවමයි එළියට එන බව අපි දැනගෙනයි මේ ආශ්‍රය කරන්නේ පින්නදී දුක දෙන දෙයක් ගත්තට පස්සේ දුක නොලැබුණොත්ද පුදුමේ දුක ලැබුණොත්ද ලැබුණොත්ද නොලැබුණොත්ද දැන් දුක ඇති වෙන දෙයක් අපි ගත්තොත් අපිට දුක නොලැබුණොත්ද පුදුමේ ලැබුණොත්ද? දුක නොලැබුණොත් නේ. අයි දුක ලැබෙන දෙයක් නම් අපව ගත්තේ ඒකාන්තයෙන්ම අපිට දුක ලැබෙනවමයි. ඉතින් එහෙම ලැබෙනව නම් ඒක පුදුම දෙයක්. ඒක පුදුම දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. පුදුම වෙන්න ඕන දුක නොලැබුණොත්. එහෙනම් මේ මරණයටපත් වෙන ජරාවටපත් වෙන ව්‍යාධියටපත් වෙන ලෙඩ රෝග වලටපත් වෙලා මේ යන්නා වූ ශරීරයවල් අපි මම මගේ කියලා අපි හිතාගෙන ගත්තනම් ඒ ගති ඉස්මතු වුණොත්ද පුදුමේ නුනොත්ද ඒක නුනොත් ඒක වෙනමමයි මේ දේ දැනගත්තනම් මේ දේ දැකගත්තනම් පින්වත්නි ඔබ දුකේදී ඕනෑවට වඩා වෙනස් වෙන්නේ නැහැ බලන්න මේ ධර්මයේ පින්වත්නි සම්දික්තිකයි මේ ධර්මයේ අකාලිකයි මේ ධර්මයේ ඕපනයිකයි බලන්න පින්වත්නි දැන් ඔබ එහෙම හිතාගෙන ඔබ ඝනදිනු කරන සංකත ටික ඝනදිනු කෙරුවොත් බලන්න ඒකේ මොන හරි වෙනසක් කරනකොට අපි ලස්සන්ට මේ ඉන්නව නේද හිත සකස් කරගෙන. එතකොට ඒ සැනසීම ලැබුණේ ධර්මයේ තුලින් නේද? එහෙනම් සම්දිට්ඨිය කියන්නේ මේ ජීවිතයේ මේ මොහොතේම අපිට බැරි දත් විඳින්න පුළුවන්. මේක අනුන් තුලින් බලලා නෙමෙයි මේක කරන්න ඕන තමන් තුලින් බලලමයි. අනුන් දහම තුල ඉන්නවද නැද්ද කියන එක නෙමේ අපි තුලින් බලලමයි මේක අපිට කරගන්න තියෙන්නේ. දුර්ලභ අවස්ථාවක් නේ. මේ කාරණා අහගන්න බෑ ඔබට වෙන අබුද්ධෝත්පාදි කාලයක ඉපදුනා නම්. ඔබ මිනිස්සෙක් නොවේ වුණා නම්. බලන්නකෝ. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව මෙන්න මේකයි කියන්නේ irdipaada ධර්මයන් වඩන්න. ඒ ධර්මයන් වඩන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි පංචකාමයන් නිසා දුක හටගන්නව කියලා පංචකාමයන් නිසා දුක හටගන්නව කියලා යමෙක් දුක දකිනම් ඒ පංචකාමයන්ට එයා කැමති වෙයිද කියලා අහනවා. කැමති වෙන්නේ නෑ. එහෙනම් දැන් මාර්යාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රජය කරනවා කියන්නේ පංචකාමයක්. එහෙනම් ඒකෙන් දුක ඇති වෙනවද? දැන් දැන් අපි පාද ගන්න තියෙන්නේ මේක. දැන් සිංහල වෙද මහත්තයා ළඟට ගියාට පස්සේ අපිට ලැබෙනවා මෙන්න මේ මේටික් ගන්න කියලා වට්ටෝරුව. එන්නේ වට්ටෝරුව දුන්නා. දැන් මේ සූත්‍රය කියන්නේ වට්ටෝරුව. ඊට පස්සේ දැන් අපි මොකද කරන්න ඕනේ? මේක දන්න ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් වට්ටෝරුව බෙහෙත් ටික හොයා ගන්න ඕනේ. දැන් හොයා ගන්න ඕනේ බෙහෙත් ටික. දැන් හොයාගෙන ඉවරලා ඊළඟට මොකද කරන්න ඕනේ? හැලිය තියලා තඹ ගන්න ඕන. දැන් ඔබ කරන්නේ මොකද්ද? ඔබ ලස්සන දෙයක්. වට්ටෝරුවත් ගන්නවා වේද මහත්තයා ළඟට ගිහිල්ලා. ඊට පස්සේ දැන් වට්ටෝරුව ලියාගෙන බෙහෙත් ටිකත් එකතු කරගන්නවා. දැන් ධර්ම කාරණා ටිකත් තේරෙම දැන් සූත්‍රයත් අහගත්තා. ධම් කාරණා ටිකත් එකතු කරගත්තා. දැන් ඊට පස්සේ කරන්නේ මොකද? අර හැලියේ තියලා තඹපු වගේ දැන් තඹනවා. අර ටික එකට එකතු කරලා දැන් මේව කරනවා. අර බෙහෙත් ටික දාලා තඹනවා. දැන් තඹනවා. තඹලා කසායක හදාගත්තා. දැන් ලෙඩ කොහමද? ලෙඩ කොහමද දැන්? ලෙඩ එහෙමමයි. මක් නිසාද? බෙහෙත පාවිච්චි කරේ තවම නැහැනේ. තාම ලිපෙන් ගත්තා විතරයි. දැන් බේත් ටික දැන් ඔබ කරන්නේ බේත් ටික හේමම කෝප්පේ තියෙනවා. ලෙඩ හේම තියෙනවා. ඔබේ පාඩුවේ ඔබ ඉන්නවා. ඉඳලා කියනවා මේ ලෙඩ සනීප වෙන්නේ නැහැ නේද? මේක සනීප වෙන්නේ නැහැ නේද? සනීප වෙයිද? වෙන්න එපැයි බෙහෙත පාවිච්චි කරලා. ඒ වගේ ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අහගන්න පුළුවන්. ඒ අහගත්ත ධර්මයේ පින්වත්නි නුවණින් මෙහෙවන්න ඕන. අන්න වැඩේ. එහෙනම් නුවණින් මෙහෙවනවා කියන්නේ කසාය ටික පානය කරනා වගේ. එලෙස පානය කරනකොට ඔන්න ඔබේ ලෙඩට බෙහෙත ලැබෙනවා. එහෙම නැත්නම් මුළු ත්‍රිපිටකයම එකතු කරගත්තත් ඔබට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ පින්වන්දි. දහම් කාරණා ටිකක් වත් සෑහි. ඒක තුල නුවණින් මෙනෙහි කරන්න මෙනෙහි කරලා ඔබට පුළුවන් වුණොත් ඒක තමන්ගේ ජීවිතේට ගලප ගන්න අන්න පානය කරා ලෙඩ අඩුවේ සසර දුක් අඩුවේ එතකොට මෙතනම ලෙඩ අඩු වෙනවා අපි අපි ඉන්නේ කොතනද බලන්නකො පින්නන්දි බුදුරජාන් වහන්සේ එතෙන්දී අර මාරයට කියනවා දේශනා කරනවා පංච කාමයන් නිසා දුක ඇති වෙනවා කියලා යමෙක් දුක දකිනම් එයා පංච කාමයන්ට කැමති වෙයිද පංචකාමයන්ට ඇලෙනකොට දුකමයි ඇති වෙන්නේ. ඒ නිසා මේක දන්න කෙනා පංචකාමයෙන් නික්මීම සඳහා කියනවා කටයුතු කරන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා පංචකාමයන් නිසා දුක ඇති වෙනවා කියලා යමෙක් දකිනන් ඒට කැමති වෙයිද කියලා අහනවා. එහෙනම් ඒට ඇලුම් කරයිද? ඇලුම් කරන්නේ නැහැ. ඒක නිසා දුක එනවා කියලා දැනගත් කෙනා දැකගත් කෙනා කුමක්ද කරන්නේ පංචකාමයන්ගෙන් නික්මෙන්න උත්සාහ දරනවා කියනවා නික්මීම පිණිස කටයුතු කරනවා කියනවා එතකොටම මාරයට තේරුණා මේ වැඩේ නම් හරියන්නේ නැහැ මොකද මේක පංචකාමයක් රජය කරනවා කියන එක එහෙනම් මේකෙන් දුක එනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒක දැනගත්ත කෙනා ඉන් නිදහස් වෙන්න කියනවා වැඩපිළිවෙල කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනකොටම මාර්යා කල්පනා කරා අසතුටටපත් වුණා අනේ භාග්‍යවතුන් වහන්සේ මම අඳුනගත්තා නෙවෙයි මම දැනගත්තා නේ කියලා මාර්යා ඒ මොහොතෙන් මෙතනින් අතුරුදහන් වෙලා ගියා අතුරුදහන් වෙලා ගියා එහෙනම් පින්වන්දි දැන් ඔබ කල්පනා කරගන්න මේ සූත්‍ර දේශනාව තුළ මම ඔබ මේ සූත්‍ර දේශනාව මම අරගෙන ගියේ ඔබ ලෝකෝත්තර මාර්ගය පැත්තට හිතවන පැත්තට හිතන්න. මොකද සඵල කියන්නේ ඔබට මේ ලැබිච්ච අවස්ථාව උත්තරීතර කරවන්න. ඒ නිසා ඔබට මේ ලැබුණු අවස්ථාවෙන් පින්වත්නි ප්‍රයෝජනයක් ගන්න දැන් බලන්න පංචකාමයන් දුකයි කියලා ඔබ දකින්න. ඔබ පංචකාමයන් දුකයි කියලා දැක්කොත් ඒ දුකෙන් මිදෙන්න ඔබ 이르දිපාදයන් වඩයි. 이르දි පාඩයන් වඩලා ඒ 이르දිය ලබා ගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මමා මහ නිවනින් ස්පර්ශ කර ගැනීම සඳහාම හේතු වේවා වාසනාව වේවා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ඉන්ද්‍රා නානායක්කාර මෙතිනියහා වයලට් අබේසූරිය මෙතිනියයි විශේෂ අරමුණ වෙලා තියෙන ජුනි 21 වන දිනට යෙදෙන දෙපළගේම ජන්මදිනය සිහිපත් කොට ඒ දෙදෙනාගේම ජන්මදිනය සිහිපත් කර තමා මේ කටයුත්ත ධර්ම දේශනාව සකල ලංකා වාසීන්ට අහන්න සලස්වන්නේ ධර්ම දානයක් පිණිසමයි ලක්වැසි ලෝවැසි සමදෙනා ධර්මාවබෝධයේ පිණිසත් දෙපළගේම නමින් මිය පරලොව ගිය මව්දෙමාපියන්ට පින් පැමිණීම වීමත් මෙහි සැපමිනි සමෝටමත් පවුල් වල සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරදීවණිය ලැබේවයි සෑම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන අරමුණත් බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් සිත්පැතීමටත් ඒ වගේම ධර්මදේශක ආනන් වහන්සේටත් මේ පින්ින් කරගෙන යන ආගමික සමාජික කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය ආශිර්වාදයේ පැතීම පිණිසත් තමයි අද ධර්ම දේශනාව දායකත්වයේ දරන්නේ. ඒ නිසා කල්පනා කරගන්න පින්වත්නි මේ සම්බන්ධ වුණා වූ ඔබ අප හැම දෙනා නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ වගේමයි පින් කැමති වන්නා වූ සියලු දෙවි දේවතාවුන් විසින් මේ පින් පෙත් අනුමෝදන් වේවා කියලා. ඒ වගේම සම්බන්ධන ඔබ අප හැම දෙනාටම මේ දුර්ලභ ශාසනය තුල දුර්ලභ manussෝත්පත්තිය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ම අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අද ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අප පිරිනමා සිටිමු ගෞරවනීය දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ස්වාමින්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු නිවසේ සිට ඔබත් ඒ ප්‍රාර්ථනයට එක්වන බව අප දන්නවා. අද මේ උතුම් ධර්මදේශනාව විසිරුවා හරින්නට සදැහැති දායකත්වයේ ලබා දුන්නේ ඉන්ද්‍රා නානායක්කාර මැතිණියත් ඒ වගේම වයලට් අබේසූරිය මැතිණියත් විසින් තවත් දායක පිරිසක් මේ අවස්ථාවට එක් කරගනිමින් ඔවුන් ධර්මදේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබා දුන්නා. ජූනි 21 වන දිනට යෙදෙන දෙපළගේම ජන්මදිනය නිමිති කරගනිමින් ඔවුන් මේ ධර්මදේශනාවට දායකත්වය ලබා දුන්නේ සංයුක්ත නිකායේ රාජ්‍ය සූත්‍රය මාතෘකා කරගෙන ඔබ පුරා පැයක කාලයක් මේ උතුම් වූ සද්ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් අද දායකත්වය ලබාගත් සුපින්වතුන්ට අපි දැන් ගෞරවණීයව ආරාධනය කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරන්න ඒ අතරතුර මා මතක් කරන්නම් ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් වූ උතුම් සද්ධර්ම දේශනාවක් සඳහා දායකත්වය ලබා ගැනීම තුළින් තවත් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණයට අවස්ථාව ලබා දෙන්න. ඔබ දන්නවා බස්නාහිර පළාතෙන් FM 104.5න් ඒ වගේම කන්ද උඩ රටින් මහනුවරින් FM 95.5න් වගේම රුහුණු පුරවරයෙන් FM 99න් බෞද්ධ ගුවන්විදුලිය ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාතේ ඉන්න ඔබට UHF 53 වෙනුවෙන් බෞද්ධ රූප වාහිනී නාලිකාව වර්තමානයේ නරඹන්න පුළුවන්. ඉදිරියේදී අපි උත්සාහ කරන්නේ කන්ද උඩරට මහනුවර ප්‍රදේශයටත් ඒ වගේම රුකුණු පුරවරයේින් ඔබටත් බෞද්ධ රූප වාහිනී නාලිකාව සමීප කරන්න. එහෙමනම් හෙට සඳුදා දවස අලුත් සතියක ආරම්භයේ අපි සූදානම් උදෑසන බෝසත් සිරිත සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න. ඒ බලාපොරොත්තුවෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. Thank you.